අපි දැක්කා ජනතාවගේ විශාල එල්ලීමක් තිබ්බා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කොට්ටාශයකට හෝ ආසනයකට වගකීව යුතුයි කියන මතය ජනමතය තිබ්බා. ඒ වගේම ජනතාවගේ විශාල ඉල්ලීමක් තිබ්බා මේ මනාප ක්‍රමයෙන් ඈත් වෙන්න ඕනේ. හේතුව මනාප ක්‍රමය සහ සමානුපාත ක්‍රමය තුලින් මුදල් වලට බර වූ දේශපාලනයක් ඇති වුණේ ගමට හෝ ආසනයට වගකීමන මන්ත්‍රීවරයෙක් අපි බිහි කරේ නැහැ. ඒ නිසා ඉදිරි පළාත් පාලන ඡන්ද අපි තියන්නේ කොට්ටාශ ක්‍රමයට. ඒ කොට්ටාශ ක්‍රමයේ 70ක් කොට්ටාශ ක්‍රමයක් 130ක් සමානුපාතික ක්‍රමයට තමයි අපි කරන්න බලාපොරොත්තු